ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කොළඹ 9 ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මංගල ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශවර පිටිගල ශ්‍රී සෝමාරාම වංශාවතංශ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 සතෝ අකෝ ජනෝ නාම ධම්මචක්කේ සංතෝ හිරිතස්ස අපාරම්භෝ සච්චස්ස පරිවාරණං ධම්මාහං සාරතිං ගෝමි සම්මාදිට්ඨි පුරියවං යස්සේ සාදි සංඥානං මුක්ඛියා පුරිසස්සවා සරේතේ යානේන නිබ්බානස්සේව සංකේති ධර්ම ශ්‍රවණා විලාසී සදහවත් නනවත් මෞපියවරුනි මාත්‍රකා වශයෙන් තබන් තිදුනිකම සංයුත්ත නිකාය ඇතුළත් වන අච්චරාකන සූත්‍ර දේශනයයි අච්චරා කියන සූත්‍ර දේශනාවේ ඔස්සේ වන ඇසීමෙන් එකාතකින් නිවනට යන මාර්ග පිළිබඳ නිවන් මඟ පිළිබඳව මේ සූත්‍ර ඔස්සේ අවබෝධයක් ඇති කර ගන්නට පුළුවන්කම තියෙනවා. නිවන් මඟ කෙබඳු මඟක්ද කියන බව විවිධ සූත්‍ර දේශනා ඔස්සේ බුදුරජාණන් වහන්සේ විචිත්‍රාකාරයෙන් දේශනා කළ තියෙනවා. මේ උතුම් ධර්මයේ තිබෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි පරයාය ලක්ෂණය. ඒ කියන්නේ එකම ධර්ම කරුණ විවිධාකාරයෙන් විචිත්‍රාකාරයෙන් ඇතම් විට උපමා උපමේ සංසන්දනය කරමින් තුලනය කරමින් දේශනා කරන්ට දෙනවා. මේ නිසා මේ සූත්‍ර දේශනයක් ගුවන් වූ ධම්මචක්කප්පවත්න සූත්‍රය හා ඇතුළත් වන ධර්ම කරුණු හා සම්බන්ධ මේ පරියාය දේශනාවක් වශයෙන් හඳුන්වා දීම වරදක් නොවේ. පින්වත්නි මේ සූත්‍ර දේශනාව දේශනා කළේ කාටද? එදා මාගේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ උන්වහන්සේගේ ශාසනයේ උතුම් පැවිද්ද ලැබලා ශාසන මාමක හිඳීමෙන් යුක්තව බණ භාවනා කරමින් සිටිය තරුණ භික්ෂුන් වහන්සේ නම උන්වහන්සේ වෙර වීර වැඩුවා ඉතා ඉක්මනින්ම පරම සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස නම් පින්වත්නි උන්වහන්සේ ජීවත් සිටින කාලය තුළම මේ පරම සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබුණේ සත්‍ය අවබෝධිත අතරමඟදී නැත්නම් අපවත් වුණා. පින්වත්නි භාවනා යෝගීව සිටිද්දීමයි අන්තිම හුස්ම හෙලන්න සිදුවෙන්නේ. සිත තිබෙන්නේ භාවනාව තමයි. මරණ බියක් මරණ චකිතයක් හෝ වේවා උන්වහන්සේට ඇතුණී නෑ ඒ කමඨහනට අනුව භාවනාව නිමිත්තට අනුවම සමාධිගත කරමින් ඒ ඔස්සේමයි නිරුද්ධවන් තිබුණේ මේ නිසාම ඒ කුසල චේතනා පදනම් කොටගෙන උපත ලබන්ට දෙනි කොහෙද සෞතිසා දිව්‍ය ලෝකේ පහළවන් සිදුනා. පහළ වීමයි සිදු වුනේ. දිව්‍ය ලෝකේ පහළ වෙච්ච මේ යෝගාවචරය කියන්ට පුළුවනි. නමුත් දැන් මේ දිව්‍ය ලෝකෙ සිටින්නේ දේවතාව ආත්මයක්. නමුත් Taman දන්නේ දිව්‍ය ලෝකේ සිටින බව පෙර අත්භවෙන් Taman චිතවන්ට ඉදුණ බව හෝ වේවා. එවන් හැඟීමක් ඇතෝනේ නෑ. මන්ද හේතුව නම් තිබුණ. භාවනාවට නබර කරමින් සිටින උත්සාහය. ජීව ලෝකයේ ස්වභාවය ඔබට සිහිපත් කරන්න අමුතුවෙන් අවශ්‍යයි මා සිතන්නේ. ජීව ලෝකයේ තිබෙන සැප සම්පත් සමහර විට මනුස්ස ලෝකයේ සිටින බොහෝ දෙනෙක් ජීවිත ප්‍රාර්ථනා කරගෙන විවිධ පින්කම් කරාන්ත බැරි කමක් නෑ. මනුසාත් භාවයට වඩා උසස්යයි සම්මත සැප සම්පත් තිබෙනවා කියන හැඟීම නිසා ඒසේමයි පින් කරගත් පින් ඇත්තෝ එවන් වූ උසස් වූ ආත්මාව කරා යොමු වෙනවා එකාතකින් උසස්මයයි කියන වචනේ ප්‍රවේශමෙන් අපි අවබෝධ කරගත යුතු පිළිමා. මනුස්සාත් භාව ගත්තොත් නිනිසත් බව අදසේ තාත්භාවයක් වශයෙන් බුදුදහම් පෙන්වා දුන් ලබන බුදු බවට පත්වන්ටත් මිනිසක් බවක් ලබන්න උනසයි. මනුලව උපත ලැබූ කෙනෙක් නොයින් පින්කම් කරන් තිබෙන කුසල් කරන් තිබෙන විශේෂයෙන් පින්කම් වල ආනිසංස බලය නිසා මරණින් මතු දිව්‍යාත්මාවනි ආත්මා උපත ලබන්ට සිදු වෙනවා දැන් මේ මනුස්ස ලෝකයේ සිටිද්දී පැවිද්දෙක් වශයෙන් ජීවත් සිටියේ භාවනා යෝගීවම සිටිද්දී අන්තිම හුස්ම හෙළෝ එතුමා සෞතිසා දේවලෝ උපත ලබන්ති දුන් පහළ වුණේ. භාවනාවෝගී ස්වરૂපයෙන්මයි. එහි පහළවන් තිදුන්. හරියට නිදා පිපිරියා හා සමානයි. නිදාගෙන නැගිට හා සමානයි. තමන්ට මරණ වියක් මරණ පිළිබඳ කිසිදු හැඟීමක් ඇති වෙන්නේ නැහැ. දෙවොලෝ සිටිනා දිව්‍යාංගනාව සාමාන්‍ය ස්වභාවය තමයි දිව්‍යලෝකට අලුතෙන් කෙනෙක් පැමිණියාම පහළ වුණහම ඔහු පිළිගන් තිබෙනවා මේ මාදලී නෘත්‍ය ගායනා කරමින් නටමින් ගයමින් මල් මාලා පළඳමින් උපහාර දක්වමින් ගරු සරුව ඇතුළු පිළිගැනීමක් සිදු කරන්ටයි සැරසෙයි. දැන් මේ අනුතුල්පන් දේව කුමාරය නිශ්චලව සිටිද්දී නවතත් උපතක් ලැබූ බව නොදැනීම නිසා භාවනා යෝගීන් සිටින අවස්ථාවේ අක්ෂරාවන් කල්පනා කෙරේකම මොහොත හේතු ගන්වන් තෝන් දැන් සිටින්නේ විඟුලෝ කිනවා සිදුකලේ කිම ජීව අන්නාලියක් දිනවදින් ඕ ඉදිරි පිටින් අල්ලන් සිටුණු මේ අන්නාලි දිස බලනකොට ඔහුට වැටහුණා අවබෝධ වුණා මම සිටින්නේ දැන් මනුෂ්‍ය ලෝක නෙවෙයි මම සිටින්නේ දැන් දිව්‍ය ලෝකේ. එසේ සිටීමෙන් සතුටටපත් වුණාද නැත. සතුට වුණේ නෑ දුකටපත් වන්තිදුන. කාම භෝගී කෙනෙක් නම් ස්වરૂපේනම් උද්දාමයටපත් වන්ත බැරි කමක් නෑ. මනෝලෝය ඇත්තේ මොන සැපද? දෙව්ලොව සැපපෙනම් එතරම් දුසත්යයි ස්ථා සතුටවන්ත ප්‍රීතිවන්ත වැඩිකමක් නමුත් මේ දේව කුමාරයා සතුටු වුණේ නෑ දුකට සංతాපට වේදනාවට පත්වන් තිබුණා ඒක හේතුව නම් කිම මම ගිහිගේ හතහැර ගමන උතුම් ශාසනයේ ඇතුළත් වෙලා පැවිදි වෙලා තමන් නිබද නිරන්තරයෙන් වන භාවනා යෙදී ඉදුරි. දිව්‍ය ලෝකේ සපාක් බලාපොරොත්තු වෙන්නේ. මේව බලාපොරොත්තු වෙන්නේ. මගේ එකම පැතුම උනේ සසර දුක් නිම කොට ලබන උතුම් වූ නිවන් සුව පසක් කර ගැනීමයි. අහෝ මට ගුණී කිමු මම මුලාවටපත් කළා නේද? පින්වත්නි ශෝකට සංతాපට වේදනාවටපත් වන්තිදුනි. මේ ශාසන භ්‍රමචර්යයේ මා යෙදුනි මේවා බලාපොරොත්තු වෙන්නේ. ඇයි මේ නපතෝ දෙයක් ලැබී තියෙන්නේ? ඒ සමගතම සමගම උට සිහිපත් වෙනවා. පෙර අත්භවයේ පැවිද්ද පැවිද්ද ලබා සිටින්දී බුදුරජාණන් වහන්සේගෙන් ලබාපු ආවාද අනුශාසන ඔහුට සිතිවිල්ලක් ඇති වුණා. යන්තෝන බුදුහාඳුර හමුවට. මහන්සේට ගොහින් මගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න ඕන. මගේ ගුරුතුමාණන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ළඟ තමයි මේට විසඳුම් තියෙන්නේ. දීව විමානයක් සමගම බුදුරජාණන් වහන්සේ හමු වී පෙනී සිටින් තිබුණා. බුදුරජාණන් වහන්සේට තමන් පැමිණි කාරණේ තුගන්වන් තිබුණා. කොහොමද ඒ තුගන්වන් තිබුණේ? අච්චරාගන සංගුත්තං පිසාච ගන සේවිතං වනන්තං මෝහනං හාන කතං යාත්‍රා භවිෂ්‍යති තමන්ගේ ගැටලු ඉදිරිපත් කෙරෙන අක්ෂරා ඝන සංයුක්තයි දිව්‍ය අක්ෂරාවන් දේවගණන් ඔහුට පෙරුණේ කොහොමද අක්ෂරා කියපේ මර ප්‍රේතිය පිරිසක් හා සමානයි මන ප්‍රේතයෝ පිරිසක් මාව පිරිවරාගෙන සිටිනු යටකරගෙන සිටිනු පිසාච ඝනසේවිතං චිත්මේක අක්ෂර අක්ෂරාවන් සමූහය පිසාස පිසාච පිරිසක් කොටයි සරකන් තිබුණි වණන්තං මෝහනං නාම මාව මුලාවට පත් කරන වනාන්තරයක් හා සමානයි වනේක මා මුලා වුණහා සමන් මං මුලා වුණහා සමන් වියායිත මග නොමක කලේ නොකලේ කුදේ මග නොමග පිළිබඳ අවබෝධයෙන් තොර නිසා මුලාටපත් වෙලා සිටින මේන් ගැලවීමක් ලබන්නේ මම කොහොමද මිදීමක් ලබන්නේ මම කොහොමද ස්වාමීනි අවංකවම තමන්ට තිබෙන ගැටලුව ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට මෙසේ ඉදිරිපත් කර තිබුණා. ඔහු වැඩූ භාවනාව තමයි අර ලක්ෂණ දෙවගණ ඔහු සැලකුවේ ප්‍රේත පිරිසක් හා සම්පතයි. හේතුව නම් කිමු සමහර විට අනිත්‍යතාවය අනාත්ම බව දුක බව විදසුන් නොවන වඩන කෙනෙකුට එවන් සිතුවිලි ඇතිවීම ස්වාභාවිකයි විසුද්ධි මාර්ගයේ සදාන් වූ පිරිසදන්න එක භික්ෂුන් වහන්සේ නමක් භාවනා කරමින් සිටිද්දී කාන්තාවක් සිටින් ගියාදයි කෙනෙක් ඇසූ අවස්ථාවක් පැවසු වචනේ කුමක්ද? අතක් නම් මා දන්නේ ඇටසැකිල්ලක් නම් ඒ පැත්තට යන වගේ ඉපෙනු. එසේ පැවසුවේ ඇයි? අට්ටික සංඥා. අට්ටික සංඥා කියන භාවනාව වඩමින් සිටිය නිසා. පින්වත්නි දෙවලෝ සිටින කෙනෙකුට උපත ලැබුව කෙනෙකුට හෝ වේවා ජීවිතේ හෝ ලෝකේ යථා තත්ත්ව නියම ස්වභාවය ඇතිතතු ඇතිසකින් යථාභූත වශයෙන් අවබෝධ කරගන්නට බෑ. ඒ නිසා මේ කන්දමින් වැරදි මඟට යොමු වන්නත් පුළුවන්. එනිදු කල්පනා මතුවන්නත් පුළුවන්. මේ దేవතාව අර භාවනා යෝගීව සිටින නිසායි එවන් හැඟීමක් නැත්නම් අක්ෂරාවන් පිළිබඳ සරාගී සිතක් ඇති නොවේ. මෝහ සිතක් ඇති නොවේ. ඒසයි එතුමාට කල්පනා ඇතුණි මේ නිදීමක් ලබන්නේ මම කොහොමද කියන අවංක සිත. ඒවිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළි කුමක්ද? ඔබ කලබල වෙන්න එපා. ඔබට නිසි මඟ තියෙනවා. ඔබ යොමු වී සිටින මඟ උදුකෝ නාමකෝ මඟ. මේ මාර්ගය හුදු මාර්ගය. අභයා නාම සාධිසා. මේ මඟ ඔස්සේ ගමන් කළොත් නිවන නැමැති අභය භූමියට යොමුවන්න පුළුවන්. රතෝ අකෝජන්නා මේ මඟ ගමන් කරන්න තිබෙන ශබ්ද බද්ද නැති රතේකින් මේ රතේ තිබෙනවා රෝධ ධම්ම චක්කේ සංයුත ධර්ම චක්‍ර නැමැති රෝධ වලින් යුක්තයි හෙරීතස්ස අපාලංග මේ තිබෙන වැටවල් දෙක නම් හිරි ඔත්තප්ප ලැජ්ජා බය නැමැති වැටවල් දෙකක් තියෙනවා සත්‍යස්ස පරිවාරණ සත්‍ය නැමැති වහලකින් සමන්විත ධම්මාහං සාර්ථකී ධර්මිනන්ට රියදුරා ඉදිරියෙන් ගමන් කරන සම්මා දිට්ඨිය පුරේ ගව සම්මිය දෘෂ්ටිය නැත්තං යහපත් දැක්ම ඉදිරියෙන් ගමන් කරන මෙන්න මේ කියන ලක්ෂණ වලින් යුක්තයි ඔබ දැන් යොමු වී තිබෙන නිවන් මාර්ග නැත්නම් භාවනාස්ත නැඹුරු කුලවලට නිවන් වූ රතයක් සකස් කර ගන්නට පුළුවන්කම ලැබී තිබේ නම් හදා ගන්න පුළුවන් නම් ඒ යානින් පුළුවන් ඔබට පමණක් නෙවෙයි ඉත්‍යා පුරුෂස්සව අතක් වේවා පුරුෂකෙක් පුරුෂයෙක් වේවා එකේ යානෙන් නිබ්බානස්සේව සම්පිතේ නිවන නැමැති අභිය භූමිය කරාම යමවන්ට ඒකාන්තයෙන් පුළුවන්කම තියෙනවා මේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුශාසන රූපය මේ අනුශාසනයේ අහංකාර ගුණ දේවතාව තමන් අනුගමනය කරන ඒ නිර්වාණ මාර්ගය තවදුරටත් සහෝදර කරගනිමින් ඒහිම තවදුරටත් යෙදෙමින් නිවන් සුව පසක් කර ගැනීමට මඟ සරස ගන්න තිබුණා. දැන් ඔබේ සිත තමා යොමු කරන්න කැමති. එකාතකින් උපමා උපමේය සම්සන්දනය කර බලතොත් නිවනට යන මාර්ගයේ හඳුන්වා දෙවි තිබුණේ උජුකෝ ඍජු මඟක් වශයෙන් උජු කියන්නේ ඍජු ඍජු කියන්නේ කෙලින් කිනුක කෙලින් මඟ අද සහබු පාරක් නෙවෙයි කෙලින් තිබෙන මඟ මේ වචනේ අර්ථය මොකද ධර්මානුකූල සැලකුවේ ඍජු මඟක් කියලා කියන්නේ මක්සා ධම්සක් ප්‍රවතුන් සූත්‍ර දේශනාවෙන් දේශනා කළේ ඒතේතේ ගුණෝ අන්තේ අනුපගම් මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධ අත්තිකල මතාන යෝගේ කාමසුඛාලිකාන යෝගේ මේ කියන අන්තවාදී தත්ත්වයන් දෙක ශරීරයට දැඩි සැප දීමත් දැන් ශරීරයට දැඩි දුක් දීමත් කාම සුඛාලිකාන යෝගයේ තමයි අත්තිකිලමතාන යෝගටත් වඩා බරපතල මේක. ඉනිසා වචන පහකින් තමයි හේතෙන අවඩදායි තත්ත්ව පෙන්වා දෙන්නේ දුන්නේ. අනදීව අනත් සංහිත. පින්වත්නි මේ අන්ත දෙකෙන් මිදුණා වූ මජ්ක්‍ධිමා පටිපදා මැදුම් පිළිවෙත බුදුරජාණන් වහන්සේ අනුදැන මදාළ නිවන් මඟ. මජ්ක්‍ධිමා පටිපදා කියන විශේෂ නමින් හඳුන්වන පිළිවෙතයි. මැදුම් පිළිවෙතක් කියලා විශේෂ නමින් හඳුන්වන්නේ. අර අන්තගාමී දෘෂ්ටියෙන් කිසිවකටත් නොවැටුණු නිසා. හැබැයි මේක වරදවා නොගත යුතුය. ඇතැමෙකු සිතන්නේ ශරීර දැඩි දුක් දීමක්ද නැත, දැඩි සැප දීමක්ද නැත. ඒ කුණුයි මේ කුණුයි ටික ටික අරගෙන හදාගත්ත මඟ මාර්ගයක් තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදා. එසේ සිටීම සපුරාම වැඩි සාවද්දයි. ධර්ම විරෝධී ධර්මානුකූල අර්ථය කුමක්දයි එසේනම් ඔබ හිතට ගන්න. මජ්ක්‍ධිමා පටිපදා කියන මේ නඳුන් පිළිවෙත හඳුන්වන්නේ දුනේ ඒතේතේ සුභෝ අන්තේ අනුපගාම අනුපගාම කියන වචනේ සුවිශේෂයි. අර අන්තගාමී දෘෂ්ටි දෙකට නොඑළඹ එළඹීමක් නැතුව ගෑවීමක් නැතුව සිතුදු සම්බන්ධයක් නැතුව කෙනෙක් සම්පූර්ණ මිදුණා එසේනම් මජ්ක්‍ධිමා පටිපදා නමින් හඳුන්වන්නේ කෙනෙක්. බුදුහාඳුන් පෙන්වා දී වදාළ අනුදැන වදාළ අවබෝධ කරගත්ත ධර්මයේ තිබෙන සුවිශේෂ දාර්ශනික தත්ත්වය තමයි මේ තුලින් පැහැදිලි කරන් තිබෙන්නේ. මහාන් අවබෝධ කරගත්තේ පටිච්චසමුප්පාද ධර්මයක්. හේතුඵල කියලා අපි සාමාන්‍ය විවහාරෙන් කියනවා. හේතුඵල කියලා කියනකොට හේතුව හා ඵලයත් ඵලය හා හේතුවත් වෙන්කොට ගන්න බෑ. හේතුයෙන් ඵලය වෙන් කරන්න බෑ. ඵලයෙන් හේතුව වෙන් කරන්න බෑ. හේතුවත් ඵලයත් ඵලයත් හේතුවත් මේ දෙකට එකිනෙකට සාපේක්ෂකයි. කොයි වගේද කිවතොත් නල කලාපිය. නල කලාපින් සූත්‍රයේම වදාළි අඤ්ඤමඤ්ඤං නිස්සාය තිත්තේ. බටපඳුරු දෙකක් එකිනෙකට ප්‍රතිබද්ධව සම්බන්ධව සහයෝගයෙන් පවතීද. ඒ වගේ තමයි විඥානපච්චයා නාම රූපං නාම රූපච්චයා විඥානං විඥාන හේතු කොටගෙන නාම රූපත් නාම රූප හේතු කොටගෙන විඥානත් ඇති වෙන බව දේශනා කරනවා මේ සියුම් ගැඹුරු තැන එකිනෙකට සහප්‍රත්‍යව ඒ කියන්නේ එකිනෙකට ප්‍රතිබද්ධව සම්බන්ධවයි මේ සසර ප්‍රවත්ම නැවත්ම ගැන විග්‍රහ කළත් එකී කරුණ බුධාර පෙන්වා වදා. නිර්වාණ මාර්ගය ගත්තත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ කියන මාර්ගාංග ඒවත් එකිනෙකට ප්‍රතිබද්ධයි සම්බන්ධයි උදාහරණ වශයෙන් කිව්වොත් සම්මා දිට්ඨියෙන් තොර වූවෙකුට ඒකට සම්මා දිට්ඨිය නැති කෙනෙකුට සම්මා සංකප්ප යහපත් කල්පනා කිනේ ඇතිවන්නේ නැහැ. නික්කම් සංකප්පාදී වශයෙන් දැක්කෝ ඒ යහපත් කල්පනා ඇතිවන්නේ නැහැ. සංකප්පයෙන් තොරව සම්මා දිට්ඨියක් නැහැ. සම්මා දිට්ඨියෙන් තොරව තොරවෙකුට සම්මා සංකප්පයක් නැහැ. මේවා මා මේ අටම එකින් එකට සම්බන්ධයි සාපේක්ෂකයි කියන එකයි සම්බන්ධ වෙන්කොට ගන්නට බෑ දැන් සසර කියන එක නිවන නිවන අපේක්ෂා කරගෙන කටයුතු කරන තනත්තා පුජ්‍යලයා භවගාමී සසර ගමන් කරන්න හැකි සලකයි සසර සරණා සත්‍යයට පරම විමුක්තියක් වූ නිවන තියෙන. නිවන අපේක්ෂා කොටගෙනයි සසර සැරිසරණා සත්‍යය ගමන් කරන්නේ. සසර නිවනට සාපේක්ෂකව සසරක් තියෙනවා. සසරට සාපේක්ෂකව නිවනක් තියෙනවා. අහසට සාපේක්ෂකව පොළොවක් තියෙනවා. පොළොවට සාපේක්ෂකව අහසක් තියෙනවා. මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන සුවිශේෂ නමින් හඳුන්වන් තිබුණේ එතකොට අර කියාපු අන්තවාදී තත්ත්වයන්ගෙන් සපුරාම මිදුණු නව දර්ශන මාර්ගය කියන බව මේ ඔස්සේ අවබෝධ කර ගන්නට ඕන. බුදුදහම තුළ දෘෂ්ටි කියන කිසිවක් බාරගන්නේ නැත් සත්‍ය අවබෝධයට බාධා කර දේවල් ලෙසයි දෘෂ්ටි සලකන්නේ. ප්‍රතජන කුරුදුන් මිනිසා පුද්ගලයාගේ ස්වභාවය නම් කිම? අත්ථිකාංච නස්තිකාංච. ඇත. එහෙමත් නැත්නම් නැත. ශාස්ත්‍රක උච්ඡේදක විවේචෝකමයි. කාමසුකාලිකාන යෝගී අත්ථකිලමතාන යෝග කියන්නේ තෝකමයි. ඇත නැත. මේ ගැඹුරු තැනක් ඇත කියලා කිව්වේ කාමසුකල්ලිකානුയോഗී අත්තිලමතානුയോഗී කියන අන්ත දෙක අනුගමනය කරන්නේ කොට ඇතිවන දෘෂ්ටි දෙක. ඇතම් විට ඉන්නකම් සැපසේ ජීවත් වෙන්න ඕන මරාට පසු උපතක් නැත. උච්ඡේදවාදී අදහස් කරනවා. උපතක් නැත කියන අදහස. ශාස්ත්‍රවාදී අය තමයි සායයට දැඩි සැපදී දුක් දීමෙන් අත්තිලිමතාන යෝගි වැඩිවීමෙන් විමුක්තිය කරා යමුවන්ට පුළුවන් කියලා කල්පනා කරපාය. ශාස්ත්‍රත දෘෂ්ටිවාදී මේ කියන දෘෂ්ටි දෙක ප්‍රධාන දෘෂ්ටි දෙකක් වේ සඳහන් කළේ. මේ දෘෂ්ටි දෙකට වැටිලා තමයි මිනිස්සු කතා කරන්නේ වැඩ කරන්නේ යම් යම් දේවල් පිළිබඳ සිතන්නේ බුදුදහම් තුළ පෙන්වා දෙන්නේ කිමු නිවන අවබෝධ කරගන්න කෙනෙකුට නම් සීල දෘෂ්ටියෙන් බැහැර කරන්තු සරව දෘෂ්ටි ප්‍රහාණ දෘෂ්ටි කියන දේවල් ඇතිවන්නේ බෙහෙවින්න ප්‍රතඥ කෙලෙස් බරිතුවන් තුලයි හැබැයි වර්ධවානුගතියති මිත්‍යා දෘෂ්ටිය අත්හල යුතුයමයි. සම්මා දිට්ඨිය ඇති කරගත යුතුයි. සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන, දියුණු කරගන්න ඕන. මිත්‍යා දෘෂ්ටිකයාගේ ස්වභාවය තමයි නාස්ති දින්නම් ආදි වශයෙන් දක්වලා තියෙන්නේ. එබඳු කෙනා පිනක් දහමක් විශ්වාසයක් නැහැ. කර්මඵල විශ්වාසයක් නැ බුදුහාඳුරු ධර්මයේ අඟරුවන පිළිබඳ කිසිදු හැඟීමක් ශ්‍රද්ධාවක් පුණ්‍ය චේතනාවක් හේවන් කෙනා සිත තුළ ඇතිවන්නේ නැහැ. Tamange මෞපියන් පිළිබඳවත් විශ්වාසයක් නැහැ. මලාට පසු උපතක් තිබෙනවද විශ්වාස නැහැ. පෙර සසර පැවැත්මක් සසරක් තිබුණා කියලා විශ්වාස නැහැ. මේ මිත්‍යා දෘෂ්ටි தත්ත්වය ඉතාමත් භයානකයි. ඒ විසිතුදු බලෙන් මිදෙන්නම ඕන. මුදුන කෙනාට තමයි සම්මා දිට්ඨිය ඇතිවන්නේ. සම්මා දිට්ඨි පුරේ ජවන් මේ සූත්‍රය දක්වනකොට සම්මා දිට්ඨිය තමයි ඉදිරියෙම ගමන් කරන්නේ. මේ ඍතු මාර්ගය සම්මා දිට්ඨි පුරේ ජවන්. සම්‍යක් දෘෂ්ටි ඉදිරියෙන් ගමන් කරනවා. මේ මාර්ගයේ ගමන් කිරීමෙන් තමන්ට කොයි මොහොතකවත් අසහනය, විපත්‍ය, භ්‍රාන්තිය, සිත්ඇවුලක් ඇතිවන්නේම නැහැ. එසා අභේ භූමිකට යන දිශාවක් වීමේ අභේ භූමිකට ගමන් කරන මඟ කුීමේ මඟ හතු අකෝ ජනෝ නම් අපි හතේ කියලා කියන්නේ මිනිස්සු ගමන් බිමන් යාන සඳහා භාවිතා කරන කිසියම් දෙයක්. කරත්තයක් වෙන්න පුළුවන්, වාහනයක් වෙන්න පුළුවන්. වෙනයක්. හොඳයි. මේ නිවන් මාගේ ගමන් කරන වාහනේ ජරබර ශබ්ද බද්ධ නැති වාහනයක් කියලා සඳහන් කරන්නේ රතෝ අකූජනුනා කරත්තයක් කියලා ගන්නකො කරත්තේ නම් ජරබර ශබ්ද එනවනේ මේ නිවන නිවන් මාර්ගට යමු මේවා රතේ එහෙම ජරබර શબ્ද නැ ධම්ම චක්කේහි සංහිතෝ ධර්ම චක්කෙන් සම්බන්ධයි කියලා කියන්නේ ධර්ම චක්කෙන් සඳහන් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. හරි අටගේ මඟ. ඒ හරි අටගේ මඟ අනුගමනය කරන කෙනෙකුට කිසිදු මොහතකවත් වැරදි මගට සිත යොමු වීමක් වන්නේ නැහැ. හිරිතස්ස අපාලම්බු හොඳයි කරත්තයක් නම් දෙපැත්තෙන් තිබෙන වැටවල් දෙක හේත් තුළ යන්න පුළුවන්. හිරි ඔත්තප්ප කියලා දක්වන්නේ වැටවල් දෙක. ලැජ්ජාවයි බයයි. පව් කිරීමට අදමදී ලාංක දේ යෙදීමට ලැජ්ජවන්ත බියවන්ත කුසල් කිරීමට පින්කම් කිරීමට බුදුන් වැඳීමට වන්දනා කිරීමට පන්සලට යෑමට ලැජ්ජවන්ත බීවන්ත එපා. එතකොට ලැජ්ජාව තිබෙනවා බය තියෙනවා. මොනවටද පව් කිරීමට ලැජ්ජවන්ත බය. සත්‍යස්ස පරිවාරණ සත්‍ය නැමැති ඇත්ත නැමැති වහලක් තියෙනවා. වැස්සට දෙමින් නැතුව අවුවට වේලෙන්නේ නැතුව සුවසේ එසේනම් යන්න පුළුවන්. වහලට උපමා කළේ සත්‍යය. බුදුදහම සත්‍යවාදී සත්‍ය පදනම් කරගත් විශේෂ වූ දර්ශනයක්. සත්‍යයට මුල් තැන දෙමු. සත්‍ය දහමක් දෙසෝ බැවින් අදද ලෝකයේ තුල ඒ බුදු වදන් බුදුහාම දේශනාවන් උසස්යයි සම්මත ඥානවන්තයෝ අසුරු කරනු අහන්න කැමති ප්‍රියමනාප සත්‍ය తాවකාලික යටපත් වෙන්න පුළුවන් නම් සදාකාලික යටපත් කරන් තුළ සත්‍ය ජය ගන්නවා ධම්මාහං සාරතිං භූමි ධර්මයේ තමයි ප්‍රධාන සාර්ථේ කීවේ රිදුරක් රියදුරු කෙනෙක්ගේ කාර්යභාරය නිසමකට වාහනේ යොමු කර ගන්න ඕනේ. ධර්මයේ නැමැති රියදුරු තැන සිටින. ධර්මයේ තමයි ප්‍රධාන. ධම්මදීපා ධම්මසරණා අනන්‍ය සරණ. ධර්මයේ නැමැති පහන තුනේ ජීවිතාලෝක ලබා. බුදුහාමුදුරුවෝ සමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේම දුරුතන්නා සලකන් තිබුණ නේද? මටත් ගුරුවරයෙක් සිටිනවා. ඒ තමයි මා අවබෝධ කරගත් ධර්ම. වික්ෂුන් වහන්සේ ඇතුළු ඔබ අප සම්දනාට වදාළෙච්චිම ධර්මයේ නැම්ති පහණෙන් ජීවිතාලෝක ලබා ධර්මයට ප්‍රමුඛත්ව දෙමු. ධම්මාහං සාරසින් වූ සම්මා දිට්ඨි පුරේජවන් මුලිනුත් මා සඳහන් කළාසේ සම්‍යක් දර්ශන සම්‍යක් දෘෂ්ටිය ඉදිරියෙන් ගමන් කරනවා. ශ්‍රීදුරට උනත් හොඳ දැක්මක් තිබෙන්න ඕන. දැක්ම හොඳවන්ත. මේ මේ මග ගියොත් අසවල් තැනට යන්න පුළුවන්. මේ මග ගියොත් අසවල් තැනට යන්න පුළුවන්. මේ මඟ හරි මඟයි මේ මඟ නොමඟයි යායුතු මඟ මේකයි නොයායුතු මඟ මේකයි කෝදුරු සහිතයි අසවල් මඟ උදුරු රහිතයි අසවල් මඟ. ඊ පිළිබඳ හොඳ දැක්මක් තිබෙන්න ඕන. දැක්මක් ඇතිවන්නේ සම්මා දෘෂ්ටියෙන් යුක්ත වෙනවා. සම්‍යක් දෘෂ්ටිය තියෙන. සම් මිත්‍යා දෘෂ්ටිය සම්පූර්ණ නැති කරන සම්මා දිට්ඨියෙන් යුක්ත නිසා ඔහු කුසල කුසල කර්ම විපාක අවබෝධ කරගන්න තියෙන බව අවිශ්වාස කරගන්න තුනුරුවන් විශේෂෙහි ප්‍රසාද සිත් ඇති කරගන්න සංසාර පැවැත්ම පිළිබඳ විශ්වාසයක් තියෙනවා ඒ වගේම බුද්ධ ආදුත්තමයන් වහන්සේලා පිළිබඳ අවබෝධයක් තියෙනවා සම්මා දිට්ඨියෙන් යුක්තයි තව විදියකින් සම්මා දිට්ඨි කියන්නේ ධර්මානුකූල කිවතොත් තව විදියකින් දුක්ඛේ ඥානං දුක්ඛ සංදේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා ඥාන දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි සම්මා දිට්ඨිය සතර දුක බව ජීවිත යථා තත්ත්ව අවබෝධ කරගත්ත කෙනෙකුට සම්‍යක් දෘෂ්ටිය ඇති වෙනවා දුකට හේතුවක් තියෙනවා හේතුව නම් මේවායි ඒ හේතුව නැති කරන්න පුළුවන් නැති කිරීමේ මඟ නම් මේ විදිහට හොඳ දැක්මක් තියෙනවා. ඒ දැක්ම තමයි අත්ත වශයෙන්ම නිවන් මඟ ගමන් කරන්නක තුල තිබිය යුතු විශේෂම දේ. දැක්ම හොඳ දැක්මක් තිබෙනකොට ඒ සඳහා හොඳ මඟක් ඔහුට නැත්නම් ඒ සඳහා ප්‍රායෝගික මාර්ග මේකයි කියලා අවබෝධ කරගෙන කටයුතු කරනකොට තමන් අපේක්ෂිත අරමුණ කරා යොමුවන්න පුළුවන්කම තිබෙනවා. එසේනම් මේ කියන කරුණ වලින් සමන්විත වූ හතයක් යම් කිසි කෙනෙක් සකස් කරගත්තොත් ඉත්‍යා පුරුසස්සව සවේ ඒතේන යානේන නිබ්බානස්සය සම්පත ඒ හතියෙන්ම නිවන කරා යොමුවන්ට පුළුවන්කම තිබෙන බව අර දේවතාවට බුදුහාමුදුරන් වහන්සේ පැහැදිලි කරවදා. පින්වත්නි මේ තමයි අච්චරා සූත්‍රයේ සඳහන් වන නිර්වාණ මාර්ගය. ධම්ම රත සූත්‍රය කියලා හඳුන්වනවා මේ සූත්‍රය. ඔබත් එසේනම් එවන් රතයක් ඒ කියන්නේ ආධ්‍යාත්ම වශයෙන් මේ ගුණ ධර්ම වලින් සමන්විත වෙලා සසර ගමන නිමකොට ලබන උතුම් නිවන් සුව පසක් කර ගැනීමට මෙලෝ යහපත අභිවෘද්ධ සෙත සාන්ත උදා කර ගැනීමට ඒ වගේම නිවනින් සැනසීමටත් මඟ සලසා ගන්නා ලෙස කරුණාවෙන් ඔබ සමගින් ඉල්ලා සිටිමි ඒ සඳහා ඔබ සැමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් දේශනේ සමාප්ත කරනවා සිතාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සංකදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපatti සිද්ධියා ලෝවැසි හතවැසි ඔබ සෑම දිනාතම තිරුවන් සරණන් තුන බලෙන් රෝගාදී බිය දුර වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ කායික මාන සැනසීම දීර්ඝා සම්පත්තියේ සමට සැලසේවා දුකින් තැවෙන සාත් දුකින් මිදෙත්වා බියෙන් තැවෙන සාත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සාත් සොම්නස් වෙත්වා නිතින් විහෙම සාත් සුවපත් වෙත්වා සම්පූර්ණ සරණ සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කොළඹ නමේ ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මංගල ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශවර පිටිකල ශ්‍රී සෝමාරාම වංශාවතංශ කොළඹ ගම්පහ දෙජසාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පඬිත මහාචාර්ය පූජ්‍යපාද පිටිකල විජිත නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහෙවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගන්න